නමුත් ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයම ආනාපාන සතිය තුලින් වැඩෙන්නේ කොහොමද, දියුණු කරන්නේ කොහොමද කියන කාරණය දහසය ආකාරයකින් පැහැදිලි කරනවා. ආනාපාන සති සූත්‍රය වගේම තවත් ආනාපාන සතිය පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනාවලදී මේ 16 ආකාරයකින් පැහැදිලි කරන්නේ සතර සතිපට්ඨානයම වැඩෙන ආකාරය. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ දැක්වෙන ආනාපාන සතිය විග්‍රහ කරන තැනදී අපි මේ காரணා හතරම පැහැදිලි කර දෙන්නට උත්සාහ කරන්නේ ඒ පිළිබඳව වඩාත් පුළුල් වැටහීමක් ඇති කර ගැනීමට එකම තැනකදී මේ කාරණා පැහැදිලි කර ගැනීම ප්‍රයෝජනවත් වෙන නිසා. එතකොට අපි එහිදී පළමු සතියේදී කතා කළා ආනාපාන සතිය කායානුපස්සනාවක් හැටියට කොහොමද දියුණු කරන්නේ? ඒ කියන්නේ කායානුපස්සනාවක් හැටියට වැඩෙන්නේ කොහොමද කියන බා. එහිදී කරුණු හතරක් පැහැදිලි කළා. දීඝං වා අස්සසන්තෝ දීඝං වා පස්සසන්තෝ ඊළඟට රස්සං වා අස්සසන්තෝ රස්සං වා පස්සසන්තෝ ඊළඟට සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති පස්සසිස්සාමීති ඊළඟට පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති පස්සසිස්සාමීති කියන මේ විදිහට අපි ඒ කාරණා හතර මුලින් පැහැදිලි කරගත්තා යන ආස්වාස ප්‍රස්වාසයේ දිගු බව, කෙටි බව, ඊළඟට සමස්ත ආස්වාස ප්‍රස්වාසය, ඊළඟට ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳීම කියන මේ අවස්ථා හතර තමයි එතකොට ආස්වාස ප්‍රස්වාසයයි අවධානයට ගන්නෙ සිහිය පවත්වන්නේ ආස්වාස ප්‍රස්වාසය කෙරෙහි එතකොට ඒ ආස්වාස ප්‍රස්වාස කයේ මේ විශේෂතාවයන් අනුව අවධානය යොමු කරන්න. අපේ ආස්වාස ප්‍රස්වාසයේ කායානුපස්සන. ළඟට පසුගිය සතියේ අපි කතා කළා ආස්වාස ප්‍රස්වාස එහෙම නැත්නම් ආනාපාන සතියේ වේදනානුපස්සනාව හැටියට වැඩෙන්නේ කොහොමද? වර්ධනය කරන්නේ කොහොමද? එතනදී ආනාපාන සතිය ගැන එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසය ගැනම සිහිය පිහිටුවා ගන්නෝ සිහිය පිහිටුවාගෙන එහිදී දැනෙන කායික මානසික වේදනාවන් පිළිබඳව ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයත් සමගම මුසු වෙලා ඇතිවෙන ප්‍රීතිය විඳිමින් ඒ ප්‍රීතිය අත්දකිමින් ප්‍රීතිය හඳුනා ගනිමින් ආනාපාන සතිය වඩන. ඊළඟට සුඛය කායික සුඛය සහ මානසික සුඛය අත්විඳිමින් ආනාපාන සතිය වඩන. ඊළඟට චිත්ත සංඛාර පටිසංවේදී එතකොට චිත්ත සංස්කාරයන් කියලා කියන්නේ සිත ඇති කරන මූල ධර්ම දෙක සංඥා සහ වේදනා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ආනාපාන සතිය වඩනවා. ඊළඟට පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමේති පස්ස සිස්සාමේති ඒ සිත ඇති කරන සංඥා වේදනා දෙක සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට අර කායානුපස්සනාවේදී කතා කළේ කාය සංස්කාරය සංසිඳ වීම. කාය සංස්කාරය කියන්නේ කොමකටද? ආස්වාස ප්‍රස්වාසයමයි. චිත්ත සංඛාරය කියලා කියන්නේ සංඥා සහ වේදනා. එතකොට එතන වේදනාව අරමුණු කෙරේ. මේ විදිහට ආනාපාන සතිය අපට ප්‍රගුණ කරන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. ඒ පිළිබඳව ඇතිවෙන කායික මානසික වේදනාවන් හඳුනා ගනිමින්. එතකොට එතන ආනාපාන සතියේ වේදනානුපස්සනාව ප්‍රගුණ වෙන ආකාරය. එතකොට පසුගිය සතිය අපි මේ කොටස පිළිබඳවයි කතා අද දවසේ ඉතිරි කාරණා දෙකම කතා කරලා අපි ආනාපාන සති කොටස නිම කරන්නට උත්සාහ කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුන්වෙනි කොටසෙන් ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරමින් සිහිය පිහිටවාගෙන අපි කොහොමද එහි ඇති වෙන සිත් පිළිබඳව භාවනාව ප්‍රගුණ කරන්න. කියන්නේ චිත්තානුපස්සනාව වැඩෙන්නේ කොහොමද? ආනාපාන සතිය ඇසුරින්. එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ චිත්තපටි සංවේදී අස්ස සිස්සාමේති සික්ඛති අස්ස සිස්සාමේති සික්ඛති ඊළඟට අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති ඊළඟට සමාදහං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති ඊළඟට විමෝචයං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති මේ කාරණා හතර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්තානුපස්සනාව වැඩෙන හැටියට කොහොමද ආනාපාන සතිය ප්‍රගුණ කරන්නේ එතකොට ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරමින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන සිහිය පවත්වනෝ ඒ සිහිය පවත්වන අතරෙම ඒ තනත්තා එහිදී ඇතිවෙන සිතේ ස්වභාවය පිළිබඳවත් අවධානය යොමු කරනවා දැන් අපි නැවතත් මෙහිදී සිහිපත් කරලා දෙන්නට අවශ්‍යයි අපි මුලින්ම මෙහි පැහැදිලි කළා ආනාපාන සතිය සමත කර්මස්ථානයක් හැටියට දිනු කරන්නටත් පුළුවන් විදර්ශනා කර්මස්ථානයක් හැටියට දිනු කරන්නත් පුළුවන් සමත කර්මස්ථානයක් හැටියට දිනු කරනකොට මේ විදිහට චිත්තාන කායානුපස්සනා චිත්තානුපස්සනා වේදනානුපස්සනා ධම්මානුපස්සනා කියලා එහෙම මේ සතර සතිපට්ඨානය ගැනම අවධානය යොමු කිරීමක් ඇත්තේ නැහැ එතන. එතනදි කරන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන පමණක්. ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය එක් අපට ප්‍රකටව දැනෙන එක්තනක් පිළිබඳව අවධානය තියාගෙන චිත්ත ඒකාග්‍රතාවය දියුණු කිරීමයි එතනදී කරන්නේ. දැන් මේ සතිපට්ඨාන සූත්‍රය සහ ආනාපාන සති සූත්‍ර ඇතුළු ආනාපාන සතිය පිළිබඳව කතා කරන අවශේෂ බොහෝ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය පිළිබඳ විදර්ශනාවයි දේශනා කළේ. අන්නේ විදර්ශනාව ආනාපාන සතිය තුලින් විදර්ශනාව කරද්දි තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ විදිහට විවිධාකාරයෙන් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ. එතකොට දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන අවධානය පවත්වාගෙන ඉන්නෝ ඒ ක්‍රියාවලිය ගැන මෙනෙහි කරන එහිදී ක්‍රියාත්මක වෙන සිත ඒ තනත්තා හඳුනා ගන්නවා. ආස්වාස ප්‍රස්වාස එකක් ඒක වායෝ ධාතුවයි ඒ වායෝ ධාතුව අරමුණු කරන සිත එහි හටගන්නා නාම ධර්මයයි. එතකොට රූපය සහ නාමය ආස්වාස ප්‍රස්වාසයේ නැමැති වායෝ ධාතුව රූපයයි ඒ අරමුණු කරන්නා වූ සිත නාමයයි. එතකොට නාම රූප ධර්ම දෙකම එතන ක්‍රියාත්මක වෙන ආකාරය දකිනවා. එතකොට ඒ විදිහෙන් දකිනකොට ආස්වාස ප්‍රස්වාසය ගැනත් අවධානය තියනවා එය ගැනත් සිහිය තියනවා ඒ වගේම එය අරමුණු කරන්නා වූ සිතත් දකිනවා එතකොට අන්න චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති ඒ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරන්නා වූ සිත දකිමින් ඒ සිතත් අවධානයට ගනිමින් ඒතනත්තා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ කරනවා. එතකොට හුස්ම ගන්නකොටත් ඒ හුස්ම අරමුණු කරන්න, ඒ කියන්නේ ආස්වාස ක්‍රියාවලිය අරමුණු කරන්නා වූ සිත තේරුම් ගන්නට උත්සාහ කරනවා. ප්‍රස්වාස කරනකොටත් ඒ ප්‍රස්වාසය හඳුනා ගන්නා වූ සිත තේරුම් ගන්නට උත්සාහ අපි මුලදී සිහිපත් කළානේ මේ සතිය ගැන කතා කරනකොට අපිට සතිය දියුණු කරද්දී අරමුණ ගැන අවධානය වගේම සිත ගැනත් අවධානය තියෙන්න ඕනේ. ඒ අරමුණ හඳුනා ගන්නා සිත, අරමුණට ප්‍රතිචාර දක්වන සිත, අරමුණට ප්‍රතික්‍රියා දක්වන සිත, අරමුණ විශ්ලේෂණය කරගන්නා වූ සිත. එතකොට අරමුණ බාහිර කාරණයක් වුණාට එය අරමුණු කරන්නා වූ සිත අභ්‍යන්තර ක්‍රියාවලිය. දැන් මෙතන ආස්වාස ප්‍රස්වාසයත් අභ්‍යන්තර ක්‍රියාවලියක් අපේ පංචස්කන්ධය සම්බන්ධ ක්‍රියාවලියක්. ඒ අරමුණු කරන්නා වූ සිත අභ්‍යන්තර ක්‍රියාවලිය. එතකොට ආධ්‍යාත්මික වූ ක්‍රියාවන් දෙකක් ආධ්‍යාත්මික කියලා කියන්නේ තමන් සම්බන්ධ තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ කාරණා දෙකක් අපි මෙතනදී දකිනවා හුස්ම ගැනීම පිට කිරීම නම් වූ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයත් එය අරමුණු කරන්නා වූ සිතත් තේරුම් ගනිමින් අපි සිහිය පවත්වනවා එතකොට තව එහාට යනකොට ආනාපාන සතිය පදනම් කොටගෙන යම් කිසි කෙනෙක් ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන ආදී උපදවනවා නම් එතනදී ධානසිත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් එය අරමුණු කොට පහළ වෙන්නා වූ ධානසිතයි. ඊළඟට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය විදර්ශනා කරනකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දකිනවා විදර්ශනා සිත දකිනවා. එතකොට අන්න ඒ විදිහට වඩා ගැඹුරට යන්න යන්න ආස්වාස ප්‍රස්වාසය එය භෞතික වූ වායෝ ධාතුවයි එය අරමුණු කරන්නා වූ සිත එහි නාම ධර්මයයි මේ නාම රූප දෙක අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගනිමින් ආනාපාන සතිය වඩන ඊළඟට අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයන් කියලා කියන්නේ ප්‍රමෝදයටපත් වෙනවා ප්‍රමෝදය කියලා කියන්නේ සතුට දැන් ආනාපාන සතියත් එක්කලා පවතිනකොට එහිදී ඇතිවෙන කායික සංසිඳීම කායික සංසිඳීම කියලා කියන්නේ අපේ භෞතික කයත් සංසිඳනවා ආස්වාස ප්‍රස්වාස කයත් සංසිඳනවා ඇයිද ආස්වාස ප්‍රස්වාස කය කියලා හඳුන්වන්නේ? එය කාය කොටාශයක්. රූප රූප රූප කොටාශයක්. වායෝ ධාතු වායෝ රූපය. එහෙම නැත්නම් එය කය පවත්වන කාය සංස්කාරය. ඒ නිසා අපේ මේ භෞතික වූ අංග ප්‍රත්‍යංගයෙන් යුක්ත වූ කයට අමතරව ආස්වාස ප්‍රස්වාසයේ විතරක් වෙනම ගත්තත් එය එය පමණක් වුණත් කය කියලා හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ කායානුපස්සනාවේදී පස් සබ්බකාය පටිසංවේදී. එතන සබ්බකාය කිව්වේ මේ ඇස කනනාස දිව කය කියන මේ කය නෙමෙයි. එතන සබ්බකාය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසය නැමැති සමස්ත කය. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙකුට ඒ ආනාපාන සතිය ප්‍රගුණ කරද්දී කලක් ප්‍රොහුමු කරනකොට මේ කයත් සංසිඳෙන්නට ගන්නවා ආස්වාස ප්‍රස්වාස කයත් සංසිඳෙන්නට ගන්නවා. ඒකත් එක්ක හිතත් සංසිඳෙන්නට ගන්නවා. මේ විදිහට නාම රූප ධර්මයන් සංසිඳනකොට ඒතනත්තාට ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට ඒ සතුටින් යුක්ත සිත දැන් අර වේදනානුපස්සනාවේදී ඒ සතුට අරමුණු කරන්නේ ඒ සතුට නැමැති එහෙම නැත්නම් ඒ ප්‍රීතිය නැමැති වේදනාව අරමුණු කරන්නේ සෝමනස්ස වේදනාව අරමුණු කරන්නේ මෙතනදී ඒ සෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ සිතයි අරමුණු කරන්නේ එතකොට ඒ සොම්නස්සහගත එහෙම නැත්නම් ප්‍රමෝදජනක සතුටින් යුක්ත සිතක් පවත්වා ගනිමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. එතකොට එතනදිත් අර අරමුණු කරන්නා වූ සිත තමයි දකින්නේ. නමුත් නිකම්ම සිත නෙමේ ප්‍රමෝදජනක සිත. පැහැපත් වූ සිත, සතුටින් යුක්ත වූ සිත දකිමින් ආස්වාස ප්‍රස්වාසය සිද්ධ කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳමින් ඒකත් එක්ක වඩාත් සිත එකඟ වෙමින් සිහිය පිහිටමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ දකින් අතරේ ඒ ප්‍රමෝදජනක සිත හඳුනා ගන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි සමාදහං චිත්තං. සිත සම කරමේ. එහෙම නැත්නම් සමනය කරමේ. ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ සම කරනවා සමනය කරනවා කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එකගතාවයත් එක්කලා මේ භාවනා ක්‍රියාවලියේදී දැන් ආනාපාන සතිය ප්‍රගුණ කරගෙන යනවා එහි සිහිය මනවින් පිහිටලා තියෙනවා ඒකාග්‍රතාවයේ මනවින් පිහිටලා තියෙනවා එතකොට Tamanට දැනෙන්න ගන්නවා එතන මනසේ හැකිලෙන බවකුත් නැහැ ඒ වගේම මනස උද්දච්චයත් එක්කලා විසිරෙන ගතියකුත් නැහැ. තීන මිද්දෙන් හැකිලෙන ගතියකුත් නැහැ. උද්දච්චයෙන් විසිරෙන ගතියකුත් නැහැ. ඊටාම ක්‍රමානුකූලව ඉන්ද්‍රිය සමතාවයෙන් යුක්තව මනස පවත්වා ගන්නට පුළුවන් වෙනවා. ඉන්ද්‍රිය සමතාවය කියලා කිව්වේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතා සමතුලිතව. ඒවා සමබරව එතකොට මනමින් සිහිය සහ ඒකාග්‍රතාවය වැඩෙනකොට අපේ මනසේ අපේ සිතේ සමගතියක් අපට දැනෙන්නට ගන්න. සමනය වුණු ගතියක් දැනෙන්නට ගන්න. එතකොට ඒ සමනය වෙන අවස්ථාවේදී තීන මිද්දෙන් හැකිලෙන ගතියකුත් නැහැ. ඒ වගේම උද්දච්චයෙන් වික්ෂිප්ත වෙන සැලෙන ගතියකුත් නැහැ. උද්දච්චයෙන් සැලෙන්නෙත් නැතිව තීන මිද්දෙන් හැකිලෙන්නෙත් නැතිව සිත සමව පවතිනවා. ඒ සමව පවතිනා වූ සිත දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ වගේම ඒ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරන්නා වූ සිතත් අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සතියෙන් යුක්තව දකිනවා අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දකිනවා එය අරමුණු කරන්නා වූ සමහන් වූ සිත දකිනවා. එතකොට දැන් මේ සිතේම එක් එක් ස්වરૂපයන් ගැනයි මේ කියන්නේ. ඒ නිසා තමයි මේ කොටස ආනාපාන සතියේ චිත්තානුපස්සනා කොටසයි කියලා හඳුන්වන්නේ. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි විමෝචයං චිත්තං අස්ස සිස්සාමිත සික්ඛති පස්ස සිස්සාමිත සික්ඛති දැන් වඩා ගැඹුරට අපේ භාවනාව වැඩෙනකොට සිහිය ඒකාග්‍රතාවය සිහිය සහ සමාධිය වැඩෙන්න වැඩෙන්න අපට දැනෙන්න ගන්නවා සිතේ නීවරණ ධර්ම දුරු වෙන හැටි මෙතෙක් වේලාවක් තිබුණු කාමච්ඡන්ද ආදිය කාමච්ඡන්ද කියලා කියන්නේ කැමැති අරමුණු ග්‍රහණය කරගන්නට තියෙන උනන්දු වෙන ගතිය එතකොට දැන් කාමච්ඡන්දය කියවම මේ බාහිර ලෝකයේ තියෙන දේවල් සම්බන්ධව විතරක් නෙමෙයි. ආස්වාස ප්‍රස්වාසය එක්කලා අපි බද්ධ වෙලා ආනාපාන සතිය ප්‍රගුණ කරගෙන යනකොටත් සමහර වෙලාවට ඒකේ යම් යම් අවස්ථා පිළිබඳව අපේ මනස ඇලෙනවා. අර ප්‍රීතිය දැනෙනකොට ඒ ප්‍රීතියෙහි ඇලෙනවා. ප්‍රමෝදය දැනෙනකොට ප්‍රමෝදයෙහි ඇලෙනවා. සැහැල්ලු බව දැනෙනකොට සැහැල්ලුවේහි ඇලෙනවා. එකඟ බව දැනෙනකොට එකඟ බවෙහි ඇලෙනවා. කායික සුවය දැනනකොට ඒ සුවදායක බවෙහි ඇලෙනවා. ඒක දිගට දිගට පවත්වා ගන්න ඕන කියලා හිතනවා. ඒ විදිහට භාවනා කෘත්‍ය ඇතුළෙත් කාමච්ඡන්දය මතුවෙන්නට ගන්න. අපි රුචි කරන තත්වයන්ට ප්‍රිය වෙන ගතිය. එතකොට වඩාත් සිහිය වැඩෙන්න වැඩෙන්න ඒකාග්‍රතාවයේ වැඩෙන්න වැඩෙන්න නුවණ වැඩෙන්න වැඩෙන්න අපිට දැනෙන්න ගන්නවා ඒ ඇලෙන ගති දුරු කරමින් සිතට පුළුවන් මේ අරමුණ දිහා බලාගෙන ඉන්නට. එතකොට අරමුණ පෙනෙනවා සුවදායක බවක් පෙනෙනවා ප්‍රමෝදජනක බව දැනෙනවා ප්‍රීතිය දැනෙනවා සිතේ සංසුන් බව දැනෙනවා ඒ ඔක්කොම දැනෙනවා හැබැයි කාමච්ඡන්දයක් ඇති කරගන්නේ නැතුව ඒ දිහා බලන්නට පුළුවන් අන්න එතකොට අපට දැනෙනවා දැන් සිත කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් මිදෙමින් පවතිනවා. අන්න විමෝචයන් චිත්තං. සිත මිදී සිත මිදෙන්නා වූ සිත කුමකින්ද මිදෙන්නේ? කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් මිදෙන සිත දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන. එතකොට දැන් මේ සිතේ අවස්ථා හතරක් තමයි මේ පැහැදිලි කරන්නේ. මුලින්ම ආන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් එය අරමුණු කරන්නා වූ සිතක් දකිනවා සරල විදිහට. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් ඒ සාමාන්‍ය සිත නෙමේ ප්‍රමෝදජනක සිත සතුටින් යුක්ත වූ සිත දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව වෙනකොට තීන මිද්දෙන් හැකිලෙන්නෙත් නැති උද්දච්චයෙන් වික්ෂිප්ත වෙන්නෙත් නැති සම වූ සිත දකිමින් සමනය වූ සිත දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන ඊට පස්සේ තවත් ගැඹුරට යනකොට හතරවෙනි අවස්ථාව වෙනකොට අපි දකිනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡාදී නීවරණ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙන්නා වූ සිත දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන එතකොට ਸਰව සම්පූර්ණයෙන් කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් විනිර්මුක්තව සිත පවත්වන්න පුළුවන් නම් ඒ අවස්ථාව තමයි ධානය දක්වා අපට දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ ධාන මට්ටමට ගියත් නොගියත් අපේ මනසේ සිහිය, ඒකාග්‍රතාවය, ප්‍රඥාව, වීර්ය මේ ගුණාංග වැඩෙන්න වැඩෙන්න අපට දැනෙන්න ගන්නවා. ඒ ගුණාංග ඇතිතන නීවරණයන්ගෙන් සිත මිදෙනවා. මොකද නීවරණ ධර්ම හැම එකක්ම අකුසල පක්ෂයේ හියෙදෙන්න. අකුසල් සිත්වලයි යෙදෙන්න. දැන් විදර්ශනා සංප්‍රයුක්තව සති සම්පජඤ්ඤය අවදි කරනකොට සතිය ඇතිතන අර අකුසල් සිතක් නෙමේ සතියෙන් යුක්ත සිත කියලා කියන්නේ කුසල් සිතක්. ඊළඟට ඒකාග්‍රතාවය කුසල චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරනකොට ඒක කුසල් සිතක්. ප්‍රඥාව යෙදෙන සිත කුසල් සිතක්. ඊළඟට කුසල මූලික වීර්ය දෙනවා නම් ඒක කුසල් සිතක්. ඉතින් වීර්ය සහ සමාධිය කියන දෙක කුසල් අකුසල් දෙකේම දෙන්නට පුළුවන්. නමුත් සිහිය හරියට වැඩෙනවා නම් ඒ සතියෙන් යුක්ත සිත අනිවාර්යෙන් කුසල් සිතක් කුමක් නිසාද සති චෛතසිකයේ දෙන්නේ කුසල් සිත්වල පමණයි. ඒක සෝබන සාධාරණ චෛතසිකයක් නිසා. ඒක අකුසල් සිත්වල යෙදෙන්නේ නැහැ. එතකොට සතිය වැඩෙන්න වැඩෙන්න එතනටට පැහැදිලිව දැනෙන්න ගන්නවා තමන්ගේ සිත නීවරණ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙන ආකාරය. අන්නේ නීවරණයන්ගෙන් විනිර්මුක්ත වෙන චිත්ත ස්වභාවය තමයි විමෝචයන් චිත්තං. සිත ඒ ක්ලේශයන්ගෙන් නීවරණයන්ගෙන් මිදෙන ආකාරය දකිමින් ඒ ක්ලේශයන්ගෙන් මිදුණා වූ සිත දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් මේ තුන්වැනි කාණ්ඩයේදී දක්වන්නේ ආනාපාන සතිය සම්බන්ධව දේශනා කරන අවස්ථා 16න් දැන් තුන්වැනි කොටස පළවෙනි කොටස කායානුපස්සනාව ගැන කරුණු හතරයි වේදනානුපස්සනාව ගැන කරුණු හතරයි දැන් මේ චිත්තානුපස්සනාව ගැන කරුණු හතරකින් දේශනා කරන සිත පිළිබඳව සතර ආකාරයකින් දකින විදිහ ඊට පස්සේ අවසාන කරුණු හතරෙන් ධම්මානුපස්සනාව කොහොමද වැඩෙන්නේ? ආනාපාන සතියත් එක්ක ධම්මානුපස්සනාව වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ කොහොමද? අනිච්චානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති ඊළඟට විරාගානුපස්සී ඊළඟට පටිනිස්සග්ගානුපස්සී ඊළඟට නිරෝධානුපස්සී ඊළඟට පටිනිස්සග්ගානුපස්සී මේ ක්‍රම හතරට අනිච්ච ඊළඟට විරාග නිරෝධ පටිනිස්සග්ග කියන මේ කරුණු හතර දකිමින් ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රගුණ කරනවා මොකද්ද අනිච්චානුපස්සී කියලා කිව්වේ හටගත් සංස්කාර ධර්මයන්ගේ බිඳියාම එතකොට ඒක සෑම නාම රූප ධර්මයකම පවතින අනිවාර්ය ලක්ෂණයක්. දැන් මේ අවස්ථාව වෙනකොට යෝගියා පුහුණු වෙලා තියෙනවා ආස්වාස ප්‍රස්වාසයේ දකින්නටත් සිත දකින්නට. එතකොට ඒතනත්තාට ප්‍රකට වෙන්නට ගන්නවා හටගත් ආස්වාස ප්‍රස්වාසයත් නිරුද්ධ වෙනවා ඒ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරන්නා වූ සිතත් නිරුද්ධ වෙනවා. එතකොට මේවා එක් එක් සිත වෙන වෙනම දැක ගන්නට තේරුම් ගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් අවම වශයෙන් චිත්ත පරම්පරාවේ Nirodha. එහෙම නැත්නම් අනිත්‍යතාවය, අභාව ප්‍රාප්තිය අපිට තේරුම් ගන්නට උත්සාහ කරන්න පුළුවන්. එතකොට සිහිය වැඩෙන්න වැඩෙන්න, විමසිලිමත් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අපිට දැනෙන්න ගන්නවා හටගත් හටගත් ආස්වාසය නිරුද්ධ වෙනවා. ඊළඟට ප්‍රස්වාසය එහිම නිරුද්ධ වෙනවා. දැන් ඇදගත්තු ඉහළට ඇදගත්තු හුස්ම තමයි පිට කරන්නේ කියලා අපිට මුලින් පේනෙන්නේ මුලින් දැනෙන්නේ. හැබැයි කාලයක් ප්‍රගුණ කරනකොට දැනෙන්න ගන්නවා මේ හැම මොහොතකමත් ඒවාහි ඇතිවෙන යම් යම් වෙනස් වීම. ඒ නිසා තමයි අර මුල මැද අග වශයෙන් අපි දේවල් තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. එතකොට මුලැමැදාක වශයෙන් සමස්ත වායෝ ආස්වාස ප්‍රස්වාස කයම අපට හඳුනා ගන්නට පුළුවන් ඊට පස්සේ වඩා සිත සිව් වෙනකොට ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙහි අතර සිද්ධ වෙන වෙනස්කම් ඇතිවීම බිඳීම් අනුක්‍රමයෙන් අපට දැනෙන්නට ගන්න අවබෝධ වෙන්නට ගන්න ඊළඟට එහෙම ඒ සූක්ෂම தත්වයන් නොදැනුණා වුණත් අවම වශයෙන් අපට තේරුම් ගන්නට පුළුවන් ආස්වාස ක්‍රියාවලියෙන් අපේ හුස්ම රැල්ල ඇදගත්තා ප්‍රස්වාස ක්‍රියාවලියෙන් අපි පිට කළා ඒ ආස්වාස ප්‍රස්වාස එක් ක්‍රියාවලියක් නිම වෙනකොට එය අභාවයටපත් වෙනවා එතකොට ඒ සරල මට්ටමින් හරි අපිට මෙතනදී දකින්න පුළුවන් මූලික අවස්ථාවේ හුස්මක් ගත්තා හුස්ම පිට කළා. පිට කළාට පස්සේ ඒක අහෝසි. එතකොට ඒ හුස්ම ඇතුළට ගත්තා පිට කළා කියන මේ කාරණේ දකින්නා වූ සිතත් ඒත් එක්කලා නිරුද්ධ වෙනවා ඊළඟ හුස්ම රැල්ල අරමුණු කරන්නේ තවත් සිතකින්. එතකොට සමහර වෙලාවට දැන් අර අපට මුලදී ප්‍රීතිය දැනුණානේ. ඒ ප්‍රීතිය යම් අවස්ථාවක පවතිනවා හිටි හැටි අපට දැනෙන්න ගන්නවා මෙතෙක් තිබිච්ච ප්‍රීතිය අහෝසි වෙලා. ඊළඟට සමහර අවස්ථාවලදී අපට දැනෙනවා මෙතෙක් කයේ යම්කිසි සුව පහසු ගතියක් තිබුණා. ඒක හිටි හැටි බලනකොට දැන් අහෝසි වෙලා. අර සුඛ සහගත බව නැති වෙලා. ඊළඟට සිතේ ප්‍රමෝදජනක ගතියක් තිබුණා. ඒක දැන් අර සුඛ සහගත බව නැති වෙනකොට ඊළඟට ප්‍රීති සහගත බව නැති වෙනකොට ඒත් එක්ක අපට දැනෙන්න ගන්නවා අර ප්‍රමෝදජනක ගතියත් එකවරම නැති වෙනවා. එයි ඒ ප්‍රීතිය සුඛය සැහැල්ලු බව නැති වුණා කියලා දකිනකොටම සිතේ තියෙන ප්‍රමෝදජනක ගතිය අහෝසි වෙනවා. අපිට එතෙක් තිබිච්ච සතුට නැති වෙනවා සමහර වෙලාවට. එතකොට ඒ නැති වෙනවා නම් ඒකත් අපි දකිනවා. ඒ හැම එකක්ම අනිත්‍ය. ඊළඟට අර සිත සමනය වෙන ගතිය. ඒ සිත මෙතෙක් වෙලා සමනය වෙලා මධ්‍යස්තව තිබුණා දැන් මේ විදිහට මෙතෙක් තිබිච්ච යහපත් ගති ලක්ෂණ වෙනස් වෙනවා කියලා දකිනකොට සමහර විට සිතේ අර තිබිච්ච සමනේ වෙච්ච ගතිය නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙනවා නම් ඒකක් දකිනවා. දැන් මේ නාම රූප ධර්ම සියල්ලකගේම ඇතිව බිඳී යන ආකාරය ඒවා යම් මොහොතක් පවතිනවා වහා නිරුද්ධ වෙනවා ඒක සිතෙන් සිතටත් නිරුද්ධ වෙනවා. අපිට සිතෙන් සිතට නිරුද්ධ වෙන ආකාරය තේරුම් ගන්නට පුළුවන් උනත් බැරි උනත් යම් ප්‍රමාණයකින් අපිට ඒ සමස්තයේ නිරුද්ධ වීම හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ විදිහට නාම ධර්ම, රූප ධර්ම ඇතිව අහෝසි වෙන ආකාරය, බිඳී යන ආකාරය දකිමින් ආස්වාස ප්‍රස්වාස කිරීම තමයි අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමේති සික්ඛති ඊළඟට විරාගානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමේති සික්ඛති විරාග විරාග කියලා කියන්නේ රාග කියලා කියන්නේ ඇලෙන ගතිය විරාග කියලා කියන්නේ නොඇලෙන ගතිය එතකොට දැන් මේ අනිත්‍ය දකින්න දකින්න යෝගාවචරයාගේ සිතෙහි විරාගී ගතියක් මතුවෙන්නට ගන්නවා. ඒ මොකද දැන් ඔන්න අර සුඛ සහගත බව තියෙනකොට එක්තරා ප්‍රමාණයකින් මනසේ සතුටක් ප්‍රමෝදයක් තිබුණා. ඒ සුඛ සහගත බව නිරුද්ධ වෙනවා කියලා දකිනකොට එතන 아무තුවෙන් ඇලෙන්නට දෙයක් නැහැ. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වුණා. ප්‍රීතිය පවතිනකොට අපට ඒ පිළිබඳව කැමැත්තක් ඇති වුණාට දැන් ඒ ප්‍රීතියත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් ස්ථාවර ධර්මයක් නෙමෙයි. ඊළඟට අර සැහැල්ලු බව තියෙනකොට අපට ඒ පිළිබඳව කැමැත්තක් ඇති වුණාට ඒ සැහැල්ලු බව ඇති වෙලා නැති වෙනවා. එහෙමනම් ඒකත් 아무තුවෙන් ඇලෙන්නට දෙයක් නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් පමණයි. ඒ විදිහට ඒ උපන් උපන් නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතාවය බිඳී යාම අනිච්ඡානුපස්සනාව වැඩෙනකොට ඒතනත්තාට එතෙක්ේ නාම රූප ධර්මයන් පිළිබඳව පැවති යම් ඇලීමක් බැඳීමක් වෙද්ද ඒ ඇල්ම බැඳීම වෙනුවට විරාගය මතුවෙන්නට ගන්න. එතකොට ඒ අවස්ථාවේදී අර මෙතෙක් තිබුණු ඇල්ම දුරු වෙන ස්වභාවය ඒ විරාගී ගතිය අරමුණු කරමින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. ආස්වාස ප්‍රස්වාසය දකිනවා ඒ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරන සිතේ පවතින විරාගී ගති ලක්ෂණය හඳුනා ගන්න. ඊළඟට නිරෝධානුපස්සී නිරෝධානුපස්සී කියලා කියන්නේ ඒ නාම රූප ධර්මයන්ගේ නිරෝධය නිරෝධය දෙආකාරයි ෂණික නිරෝධය සහ සමුච්ඡේද නිරෝධය ශනික නිරෝධය කියලා කියන්නේ හටගත් හටගත් නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණයමයි ශනික නිරෝධය. එතකොට නාම රූප ධර්මයන් විරුද්ධ කරන්න, නිරෝධයට පමුණුවන්නට අපි යමක් කරන්නට ඕනේ. ඒවා ස්වභාවයෙන්ම නිරුද්ධ වෙනවා. හටගත් නාම රූප ධර්මයන් තුල අනිත්‍ය ලක්ෂණය පවතින නිසා ඒක ස්වභාවයෙන්ම නිරුද්ධ වෙනවා. ආය අපි එකට දඟලන්න දෙයක් නැහැ. කුසලයක් හටගත්තත් අකුසලයක් හටගත්තත් නාම ධර්මයක් හටගත්තත් රූප ධර්මයක් හටගත්තත් ඒ හටගත් හටගත් ධර්මයේ වහා බිඳී යනවා. ඒකට තමයි නිරෝධය කියන්නේ. එතකොට මේ බිඳී යන්නේ කිසිවක් ඉතිරි නොවි. නමුත් ගැටලුව තියෙන්නේ යලිත් හේතු ප්‍රත්‍යයෙන් එවැනිම ධර්මයක් හටගන්න. හටගන්නකොට ඒ හටගත් හටගත් ධර්මයේ නිරුද්ධ වුණාට යලි යලිත් හටගන්න නිසා මේක પરම්පරාවක් හැටියට නැවත නැවත පවතින. එතකොට මේ પરම්පරාවක් හැටියට පවතින తত্ত্বය අපිට ਸਰව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ අනුත්පාද නිරෝධයෙන්. අනුත්පාද නිරෝධයයි කියලා කියන්නේ නැවත නොහට ගන්නා තත්වෙන් නිරුද්ධ කිරීම. ඒක ඒක තවත් වචනයකින් හඳුන්වනවා සමුච්ඡේද නිරෝධයයි. ඒතර සමුච්ඡේද නිරෝධයකට අපි යන්නේ මාර්ගඥානෙ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාණයෙන් තමයි සමුච්ඡේද නිරෝධයකට යන්නේ. එතෙක් අපි දකින්නේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවික නිරෝධය වූ අනිත්‍ය දකිනවා ඊළඟට අපි උත්සාහයෙන් යුක්තව අර අකුසල ධර්මයන්ගේ හට ගැනීම తాවකාලිකව නැවැත්වීම වූ තදංග නිරෝධය දකිනවා චිත්ත ඒකාග්‍රතාවය නිසා දීර්ඝ කාලීනව අකුසල ධර්මයන් යටපත් කිරීම නම් වූ විස්කම්බන නිරෝධය දකින. එතකොට අපට අවස්ථා කිහිපයක් හඳුනා ගන්නට පුළුවන් නිරෝධේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවිකව ඇතිවෙන ෂණික නිරෝධය. ඒක අනිත්‍ය ලක්ෂණයමයි. ඊළඟට අපි උත්සාහයෙන් ඇති කරන Nirodha අවස්ථා තුනකින් හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි තදංග Nirodha, විස්කම්බන Nirodha, සමුච්ඡේද Nirodha. තදංග Nirodha කියලා කියන්නේ ක්ලේශ ධර්මයන් උපදින උපදින ක්ලේශ ධර්මයන් ඒ ඒ මොහොතේ උත්සාහයෙන් නිරුද්ධ කරනවා. කොහොමද උත්සාහයෙන් නිරුද්ධ කරන්නේ? ඒ එය හටගන්නට තියෙන හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒ හේතුප්‍රත්‍ය අහෝසි කරනවා. අහෝසි කළාම ඒක නිරුද්ධ වෙනවා. හැබැයි මේ හේතුප්‍රත්‍ය අහෝසි කළාට ඒක නිරුද්ධ වෙලා තියෙන්නේ తాවකාලිකව. ඇයි යලිත් මේ හේතුප්‍රත්‍ය මතුවෙන්න පුළුවන්. අර අනුශය වශයෙන් තියෙන ක්ලේශයන් පරිඋත්ථාන භාවයට පත් වෙන්න පුළුවන් ඒකට අදාළ හේතුප්‍රත්‍ය පැමුණුනොත්. ඒ අදාළ හේතු ප්‍රත්‍ය පැමිණෙන තා අපි අපේ සිත හොඳින් පවත්වා ගන්නවා අර හටගත්තු අකුසල ධර්මය නිරුද්ධ කරන. එතකොට ඒ අවස්ථාව හඳුන්වන්නේ තදංග නිරෝධයයි. ඊළඟට විස්කම්මන නිරෝධය කියලා කියන්නේ සිහිය සහ ඒකාග්‍රතාවය හොඳින් වැඩෙනකොට ඒ සිහිය සහ ඒකාග්‍රතාවයේ බලය නිසා ඒ සිතේ පරිඋත් ทาน තත්වයටපත් නොවි පවතිනවා ක්ලේශයන්. අනුශය වශයෙන් තියෙනවා. හැබැයි පරිඋත් ทาน මට්ටමට එන්නේ නැහැ. ඇයිද එන්නේ නැත්තේ? මෙතන එන්නට බැරි වෙන විදිහට සිත ආවරණය කරලා තියෙනවා සිහියෙන් සහ සමාධියෙන්. ආරක්ෂා කරලා දෙන. ඒක ආවරණය කියන වචනේ නෙමෙයි ගැලපෙන්නේ ආරක්ෂා කරලා දෙනවා. සිතට ආරක්ෂාවක් හදලා තියෙනවා. සුරක්ෂාවක්. සිහියෙන් සහ සමාධියෙන්. දැන් එතකොට සිහියෙන් සහ සමාධියෙන් සිත ආරක්ෂා කරලා තියෙන නිසා අර ක්ලේශයන් අවදි වෙන්නට අදාළ ප්‍රත්‍ය සිතට ඇතුල් වෙන්න විදිහක් නැහැ. ඒ ප්‍රත්‍ය සිතට සම්බන්ධ වුණොත් නේ අර අනුශේ ධර්ම ඇවිස්සීලා එන්නේ. අනුශේ වශයෙන් නිදිගෙන තියෙන ක්ලේශ ධර්මයන් පරිඋත් ทาน තත්ත්වයටපත් වෙලා මතුවෙන්න පුළුවන් වෙන්නේ සිතට අර බාහිර අරමුණු ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි සතියෙන් සහ සමාධියෙන් ආරක්ෂාවරණයක් හදලා තියෙනවා. ඒ ආරක්ෂාවරණය නිසා අර බාහිර වෙනස් වෙනස් ක්ලේශයන් මතු කරන අරමුණු වලට දැන් සිතෙහි ගැටෙන්නට විදිහක් නැහැ. විදිහක් නැති නිසා අර අනුශය ධර්ම එහෙමම තියෙනවා පරිඋත්ථාන தත්වෙටපත් නොවි දීර්ඝ කාලයක් ඒ තනත්තාගේ සිතේ සංහිඳුණු බව, නිකලස් බව පවත්වා ගන්නට පුළුවන්. අන්නේ විදිහට දීර්ඝ කාලයක් ඒ නිවුණු බව පවත්වා ගැනීම තමයි විස්කම්බන නිරෝධයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට සමුච්ඡේද නිරෝධයයි කියලා හඳුන්වන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් අර අනුසය ධර්මයන් අභාව ප්‍රාප්ත කිරීම. ඒක හඳුන්වනවා අනුත්පාද නිරෝධය. එයි අනුත්පාද කියලා කියන්නේ නැවත නොහට ගන්නා තත්. ඇයිද නැවත නොහට ගන්නේ? එය හට ගන්නට තිබිච්ච මූල හේතුව අහෝසි කරන. අපි පෙර දිනකත් සිහිපත් කළා උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අඹ ඇටයක්. ඒ අඹ ඇටේ ජලය, පස, හිරුවෙලිය කියන මේවාට ස්පර්ශ වුණොත් ඒ අඹ ඇටෙන් කුඩා පැලයක් හට ගන්න පුළුවන්. ඒ පැලය මහ ගහක් වෙන්නට පුළුවන්. ඒ ගහේ මල් පිපෙන්නට පුළුවන්. ඒ මල් වලින් ගෙඩි හැදෙන්නට පුළුවන්. ඒ ගෙඩි වලින් තව බොහෝ බීජ හට ගන්නට පුළුවන්. දැන් එතකොට මේක ව්‍යාප්ත වෙනවා. දැන් ඒවා තාම හටගෙන නැහැ. නමුත් මේ බීජය නිසා මේ අඹ බීජය නිසා අඹ ඇටය නිසා ඒවා හටගන්න පුළුවන්. දැන් අපි මේ අපට හම්බ වෙලා තියෙන අඹ ඇටය අපි තලලා පොඩි කරලා වේලලා පුච්චලා අලු කරලා අවසාන කරනවා. අවසාන කළාට පස්සේ ඒ අඹ ඇටය නිසා හටගන්නට තිබිච්ච අඹ පැලය හටගන්නට විදිහක් නැහැ. ඒ අඹ පැල නිසා හට ගන්නට තිබිච්ච අඹ ගහ හට ගන්නට විදිහක් නැහැ. අඹ ගහ නිසා හට ගන්න තිබුණු අඹ මල්, ඒ නිසා හට ගන්න තිබුණු අඹ ගෙඩි, ඒ නිසා හට ගන්න තිබුණු අඹ ඇට, ඒ නිසා හට ගන්නට තිබුණු අඹ පරම්පරාවම නොයිපදීම නිරුද්ධ වෙනවා. ඒවා තාම ඉපදිලත් නැහැ. හැබැයි උපදින්නේ නැතුවම නිරුද්ධ වෙනවා. ඇයි ඒ? ඒවා යලි යලි උපදවන්නට තිබුණු මූල බීජ සම්පූර්ණයෙන් අහෝසි කරලා. දැන් අපට අඹ ගහ තිබියදී අපට ඕනනම් අඹ මල් ටික කඩලා අයින් කරන්න පුළුවන්. අඹ මල් ටික කඩලා අයින් කරන් පස්සේ අඹ හැදෙන්නේ නැහැ. හැබැයි අඹ හැදෙන්නේ නැත්තේ ඒ වාරයට විතරයි. ඊළඟ පාර මල් පිපිච්ච ගමන් අඹ හැදෙනවා, ආය අඹයට හැදෙනවා, ආය ඇට වැටෙනවා, ආය පැලවෙනවා. ඒ නිසා අපිට తాවකාලික වැඩක් කරන්න පුළුවන් අඹ මල් ටික කඩලා දාලා. එහෙම නැත්නම් අර කුඩා කුඩා අඹ ගෙඩි ටික කඩලා දාලා අපිට මේක తాවකාලිකව මේක බෝ වෙන එක වළක්වන්න පුළුවන්. ඒ වගේ අර මතුවෙන මතුවෙන ක්ලේශය නිරුද්ධ කරලා අපිට තදංග නිරෝධයක් ඇති කරන්නට පුළුවන්. හැබැයි ඒක බොහොම తాවකාලිකයි. ඊළඟ වාරේ නැවත ආය මතුවෙනකම් විතරයි. ඊට පස්සේ අපිට ඕන නම් අඹ ගහ කපලා දාන්න පුළුවන්. අඹ ගහ කපලා දැම්මොත් ඊළඟ වාරේදී ආය මල් පිපෙන්න ගහක් නැහැ. ආපහු මේ අඹ ගහෙන් අතුරු කිලි ලියලලා හැදෙනකන් වැඩෙනකන් දීර්ඝ කාලයක් අඹ ඇට හැදෙන්නේ නැහැ. එතකොට ඒක දීර්ඝ කාලීන විසඳුමක්. හැබැයි අඹ බීජයම සම්පූර්ණයෙන් අහෝසි කරලා දැම්මොත් ආයෙ ගහක් හැදෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. අන්න ඒ වගේ තමයි අනුශය වශයෙන් පවතිනා වූ ක්ලේශ ධර්මයන් නිරුද්ධ කිරීම ප්‍රහාණය කිරීම නැවත කිසිදාක ඒ પરම්පරාව යලි හට ගන්නට තියෙන අවකාශය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා සහ නොහට ගත්තා වූ ධර්ම නොහටගෙනම නිරුද්ධ වෙනවා. අර හටගත් හටගත් ධර්මයන් ස්වභාවිකවම නිරුද්ධ වෙනවා නොහටගත් ධර්මයන් යලි හට ගන්නට විදිහක් නැහැ ඊට අදාළ හේතු ප්‍රත්‍ය සම්පූර්ණයෙන් අහෝසි කරලා නිසා ඉතින් ඒ අවස්ථාව තමයි හඳුන්වන්නේ සමුච්ඡේද නිරෝධයයි කියලා. එතකොට දැන් මෙතනදී ධම්මානුපස්සන හැටියට ආනාපාන සතිය ප්‍රගුණ කරන තැනත්තා අර නාම රූප ධර්මයන්ගේ ස්වභාවික නිරෝධය දකිනවා. ඊළඟට උත්සාහයෙන් යුක්තව හටගත් හටගත් නීවරණ ධර්මයන් දුරු කරනකොට ඒවා තදංග වශයෙන් නිරෝධ වෙන ආකාරය දකිනවා. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය නිසා දීර්ඝකාලීනව ඒවා නිරෝධයටපත් වෙලා තියෙන ආකාරය දකිනවා. මාර්ගඥාණයෙන් යලි නොහට ගන්නා ආකාරයෙන් කෙලස් නිරුද්ධ වෙන ආකාරය දකිනවා. මෙසේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවික Nirodha සහ උත්සාහයෙන් ඇති කරන්නා වූ Nirodhayan දකිමින් ඒතනත්තා ආස්වාස ප්‍රස්වාසය ගැන සිහිය පවත්වනවා අවධානය පවත්වනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැනයි පූර්ණ වශයෙන් සිහිය පිහිටවලා තියෙන්නේ. ඒ සිහිය පිහිටවාගෙන ඉන්න අතරතුරේ ආස්වාස ප්‍රස්වාසයේ සම්බන්ධ වූ Nirodhayak දකිනවා ඒ වගේම ඒ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරන්නා වූ චිත්ත පරම්පරාවේ නිරෝධයක් දකිනවා. ඒ දෙක ඒ දෙකේ ක්‍රියාකාරීත්වය තුලින් ක්ලේශ ධර්මයන්ගේ නීවරණ ධර්මයන්ගේ නිරෝධයක් දකිනවා. මේ සියලු එතකොට ක්ලේශ ධර්මයන් කියන්නේ ඒවත් සංස්කාර ධර්මනේ. ඒවත් නාම කොටසටයි ඇතුළත් වෙන්නේ. ඒවත් සංස්කාර. එතකොට ඒවැ නිරෝධයක් දකිනවා. මේ විදිහට නාම රූප ධර්මයන්ගේ Nirodhaය දකිමින් ආස්වාස ප්‍රස්වාස පිළිබඳව සිහිය පවත්වන. ඊළඟට හතරවෙනි අවස්ථාව අවසාන අවස්ථාව තමයි පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. එතකොට පටිනිස්සග්ගය පටිනිස්සග්ගය කියලා කියන්නේ අත්හැරීම අල්ලා නොගැනීම එතකොට පටිනිස්සග්ග කියලා කියනවා නිවනටත් විදර්ශනා මාර්ගයටත් කියනවා පටිනිස්සග්ග කියලා. එතකොට දැන් මේතනත්තාගේ සිහිය ඒකාග්‍රතාවය ප්‍රඥාව අවදි වෙනවා මේ ආනාපාන සති භාවනාව තුළ එහෙම අවදි වෙන්න අවදි වෙන්න ඔහු මෙතෙක් කාලයක් අර පංචස්කන්ධයේ නාම ධර්ම රූප ධර්ම චිත්ත චෛතසික මේවාට තිබුණු ඇලීම උපාදානයේ වෙනුවට දැන් ඒ තනත්තාට දැනෙන්න ගන්නවා එහෙම අල්ල ගන්නවා වෙනුවට දේවල් පහසුවෙන්ම අත්හරිමින් සිත පුහුණු කරන්නට පුළුවන්. පෙනෙන පෙනෙන දේ දැනෙන දැනෙන දේ වැටහෙන වැටහෙන දේ අතහරිනවා. අර අජාන්චාහාමුදුරුව එක් අවස්ථාවක කියනවා ඔබට යමක් ගැන ප්‍රඥාව උපදිනවා නම් ඒ ප්‍රඥාවත් අතහරින්න. ඒකට යන්න දෙන්න. ඇයි මේ ප්‍රඥාව අතහරින්න කියලා කියන්නේ? ප්‍රඥාව අපට අවශ්‍යයි නේ. ප්‍රඥාව අවශ්‍යයි තමයි. ඒ අවශ්‍ය නිසා අපි ප්‍රඥාව උපදින හේතුප්‍රත්‍ය ගොඩනගන්න ඕන. හැබැයි ගොඩනගුණු ප්‍රඥාව අපට පවත්වා ගන්නට බෑ. ඒ සිත නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙනවා. එතකොට ඇති වුණු ප්‍රඥාවට අපි ඇලුම් කළා කියලා, ඒකට කැමති වුණා කියලා, එතන යලි තෘෂ්ණාවක් ගොඩ නැගෙනවා විනා ප්‍රඥාවට ඉඩක් නැහැ. ඒක හරියටම දැන් අපි හිතමු යම් තැනක කුඩා ආලෝකයක් මතුවෙනවා. ඊට පස්සේ ආලෝකය ඒක මගේ ආලෝකයක මට අවශ්‍යයි කියලා අපි මෙහෙම දෝතින් ගන්නට ගියොත් ඒ ආලෝකය ආවරණය වෙනවා. එතකොට එතනින් එහාට ආලෝකයක් නැහැ. අන්න ඒ වගේ වැඩක් වෙනවා. අපි දේවල් ග්‍රහණය කරන්න ගිය ගමන්, උපාදානය කරන්න ගිය ගමන් ඒ තිබුණු ස්වરૂපය සම්පූර්ණයෙන් අහෝසි ඒක නැති වෙලා. දැන් භාවනා කරද්දී මේ වගේ අත්දැකීම් අපි හුඟක් දෙනකොට හුඟක් දෙනෙක් අත්දැකලා ඇති. අපිට මතකයි අපි ওই ගල්ලෙනේ ඉන්න කාලේ එක දවසක් භාවනා කරද්දී තාම හොඳ කායික මානසික සුවදායක තත්වයක් චිත්ත ඒකාග්‍රතාවයක් ඒ ඇතිවෙච්ච ස්වභාවය පරිම ප්‍රියශීලී ඊට කලින් අත් නොදකපු තරම් ඊටාම සුවදායක කායික මානසික ස්වභාවය. ඉතින් එදා අපි කල්පනා කළා දැන් මේ தත්වයක් එක්කලා මට ආපහු දැන් ටික වෙලාවකින් නැගිටලා ගිහින් සක්මන් කරන්න ඕන නැහැ. මට මේ தත්ත්වය දිගටම පවත්වා ගන්නට පුළුවන් නේද? මේ தත්ත්වයත් එක්කලා මම වඩාත් වීර්ය කරන්න ඕන නේද? වඩාත් කැප වෙන්න ඕන නේද කියලා මම ඒ தත්ත්වයම පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ ඇතිවෙච්ච වික්ෂිප්ත බව තුළින් අර සියල්ලම කොහෙ ගියාද කියලා නැති වෙලා ගියා. එතකොට මේ මොකද්ද වෙන්නේ? දැන් අර යම් සහනශීලී හොඳ මට්ටමක් නාම රූප ධර්මයන් පිළිබඳව ප්‍රශස්ත මට්ටමක් ඇතිවෙච්ච ගමන් අපි නොදැනුවත්වම ඒක ග්‍රහණය කරනවා. උපාදාන කරනවා. දැන් මගේ භාවනාව සාර්ථකයි. මම දැන් සාර්ථක තත්වයටපත් වුණා. මගේ සිත දැන් මේ මට්ටමේ තියෙනවා. මට දැන් සිහිය වැඩෙනවා. මට දැන් ඒකාග්‍රතාවය වැඩෙනවා. දැන් මගේ ප්‍රඥාව හොඳයි. මට හොඳට දේවල් වැටහෙනවා. දැන් මේ විදිහට අර යහපත් දේම අපි නොදැනුවත්වම වහා උපාදාන කරනවා. එයි තාම මේ ඇතුලේ සක්කාය දිට්ඨිය, මානය, තණ්හාව මේවා තියාගෙනයි අපි මේ වැඩේ කරන්නේ. කෙලස් නසලා මේ භාවනා කරනවා නෙමෙයි. මේ භාවනා කරන්නේ කෙලස් නසන්නටයි. නමුත් තාම මේ ක්ලේශ මූලයන් අපි ළඟ තියෙනවා. තියෙන නිසා ඕනම යහපත් අවස්ථාවක අපි එය ග්‍රහණය කළොත් එතනින් එහාට ඒක ක්ලේශයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා තමයි විදර්ශනා උපක්ලේශ හැටියට දක්වන්නේ හැම එකක්ම කෙලස්ම නෙමෙයි. දැන් ආලෝකය කියලා කියන්නේ ක්ලේශයක් නෙමෙයි. නමුත් ආලෝකය විදර්ශනා උපක්ලේශයක් හැටියට උපාදාන කරගන්නට පුළුවන්. ඊළඟ පස්සබ්දිය කියලා කියන්නේ සැහැල්ලු බව කියලා කියන්නේ බොජ්ජංග ධර්මයක් එක පැත්තකින්. හැබැයි මේ බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන පස්සද්ධිය විදර්ශනාවේදී උපක්ලේශයක් වෙන්නට පුළුවන්. ඇයි ඒ? ඒක අපි ග්‍රහණය කරන විදිහත් එක්කලා. ඒ පස්සද්ධියම බොජ්ජංග ධර්මයක් වෙනවා. ඒ පස්සද්ධියම විදර්ශනා මාර්ගයේ අහුරන උපක්ලේශයක් වෙනවා. එතකොට වීරයම අපට විදර්ශනා මාර්ගයේ ඉදිරියට යන්නට බොජ්ජංග ධර්මයක් වෙනවා. ඒ වීරයම අපිව වික්ෂිප්ත කරලා, ව්‍යාකූල කරලා, උද්දච්චය ඇති කරලා චිත්ත ඒකාග්‍රතාවයේ බිඳින්නට හේතුවක් වෙනවා. ඒ කුමක් නිසාද? අර සමතාවය නැති නිසා. ඉන්ද්‍රිය සමතාවය නැති නිසා සහ ඒ ඇති වෙන යහපත් මනෝභාවයන් යහපත් ගුණාංග අපි තාමත් ඇතුලේ සක්කාය දිට්ඨිය තියෙන නිසා අපි ආත්ම ස්වરૂපයෙන් ග්‍රහණය කරන්නට වෑයම් කරනවා. අපි තවමත් සංසන්දනයේ තියෙන නිසා මානයේ තියෙන නිසා අපි කලින් தත්වයක් එක්කලා මේ தත්වය සසඳනවා. අනිත් අයත් එක්කලා මේ தත්වය සසඳනවා. තාමත් අපි තෘෂ්ණාව දුරු කරලා නැති නිසා අපට ඕන වෙනවා ඒ සුවදායක යහපත් වූ தත්වයන් පවත්වා ගන්නට. අපිට නොදැනුවත්වම තණ්හා මාන දික්ටි වශයෙන් අපි ඒව ග්‍රහණය කරනවා. එහෙම ග්‍රහණය කරපු තැනම එතනින් එහාට ඒ තනත්තාගේ විමුක්ති මාර්ගය විවෘත වෙනව නෙමෙයි විමුක්ති මාර්ගය ආවරණය වෙලා යලි නීවරණ පැත්තට වැටෙනවා. ඉතින් සිහිය ඒකාග්‍රතාවයේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ඒ තනත්තා නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කරමින් යද්දී ටිකෙන් ටික ටිකෙන් ටික දේවල් අල්ලා ගන්නා තැනකට නෙමෙයි අත්හරින තැනකට පුහුණු වෙන්නට ඕන. මොනවද අත්හරින්නේ? කාමයන් කැමති දේවල් අත්හරින්නේ. අපි වඩාම කැමති සුවය, අපි වඩාම කැමති ප්‍රීතිය, අපි වඩාම කැමති පස්සද්ධිය මේවා අත්හැරෙන්නට ඉඩ දෙන්න පුළුවන් ද අපට? එහෙම බැරි නම් එතන පටිනිස්සර්ජනයක් නැහැ. අපි අත්හරින්න උත්සාහ කරන්නේ අමාරුකම්, පීඩාකාරී දේවල්, වෙහෙසකර දේවල්. ඒ වෙහෙසකර දේවල් අයින් කරලා අපි සැහැල්ලු බව පවත්වා ගන්නට අයින්සා ඒක අපිට තියාගන්න ඕන. ප්‍රීතිය තියාගන්න ඕන, සුවය තියාගන්න ඕන. මොකද ඒවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒවා තමයි අපේ අපේක්ෂා. ඒ අපි කැමති දේවල් තියාගන්න ඕන වෙන තාක්කල් ප්‍රීතිය කියන්නේ හොඳ දෙයක්. පස්සද්ධිය කියන්නේ හොඳ දෙයක්. ඒකාග්‍රතාවය කියන්නේ හොඳ දෙයක්. ප්‍රඥාව කියන්නේ හොඳ දෙයක්. නමුත් ඒක හොඳ දෙයක් වුණාට ඒ හොඳ දේ තියාගන්න හදපු ගමන් ඒක උපාදානයක් වෙනවා, ඒක නීවරණයක් වෙනවා එතනින්. එතනින් එහාට ඒක හොඳ නැති වෙනවා. එතනින් එහාට පවතින්නේ මේ හොඳ ධර්මය නෙමෙයි. ප්‍රඥාව තියාගන්න ඕනේ කියලා හිතනකොට එතනින් එහාට ප්‍රඥාව නැහැ. එතනින් එහාට තියෙන තෘෂ්ණාව විතරයි. එතකොට ඒ කාරණේ එදා ඒ ගල්ලෙනේදී භාවනා කරපු දවසේ මම එක කොලයක් අරගෙන සටහන් කරලා තිබ්බා ප්‍රඥාව උපාදාන කිරීමෙන් සිද්ධ වෙන හානිය කොච්චරද කියලා. එදා තමයි ආජාන් චාහාමුදුරු ඔය කියන කතාව මට හරියටම හිතට දැනිච්ච දවස. ඊට ඉස්සෙල්ලා තුන්වහන්සේගේ ප්‍රකාශනය මම කියවලා තිබුණා. ඔබට ප්‍රඥාව ඇති වුණොත් එයත් යන්න හරින්න. ඒකත් අතහරින්න. ඉතින් මට මුලින්ම හිතුනේ ප්‍රඥාව ඇති වුණාම ඇයිද ඒක අතාරින්නේ? ඒක නඩත්තු කරගන්න ඕනේ, ඒක පවත්ව ගන්න ඕනේ. නඩත්තු කරගන්න ඕන, පවත්ව ගන්න ඕන. හැබැයි හටගත් ප්‍රඥාව අපිට පවත්ව ගන්න බෑ. ඒක වහා නිරුද්ධ වෙනවා. ඒකේ සිතත් එක්කම නිරුද්ධ වෙනවා. අපි කල යුත්තේ යලි යලි ප්‍රඥාව උපදින හේතු නිස්පාදනය කිරීම. ඵලයට ඇලුම් කරලා වැඩක් නැහැ. අපිට ඕන වෙන්නේ ඵලය පවත්ව ගන්න. ඵලය නඩත්තු කරගන්න. ඒක නෙවෙයි කල යුත්තේ ඒකට අදාළ හේතු ප්‍රත්‍ය සම්පාදනය කිරීම. ඒ නිසා ප්‍රඥාව උපදින, චිත්ත ඒකාග්‍රතාවය උපදින, සිහිය උපදින හේතු ප්‍රත්‍ය ටික නඩත්තු කර ගන්න ඕන. එය නඩත්තු කරගත යුත්තේ අවශ්‍යතාවය සඳහා. නමුත් ෘචිකත්වය සඳහා නෙවෙයි. මේවා ඊටාම සූක්ෂම අවස්ථා. ඒක නඩත්තු කරන්නටත් ඕන, ඇලෙන්නටත් බෑ. පවත්වන්නටත් ඕන, අත්හරින්නටත් ඕන. එතකොට මජ්ක්‍ධිමා පටිපදා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒකයි. අතහැරලා දාන්නට බෑ. නඩත්තු කරන්නට වෙනවා. හැබැයි අල්ලගන්නට බෑ. අල්ලගත්තොත් උපාදානය අතහැරලා දැම්මොත් මොකුත් නැති වෙනවා. එතකොට අල්ලගන්නෙත් නැතිව අතහැරලා දාන්නෙත් නැතිව මේක කොහොමද අදාළ හේතු ප්‍රත්‍යයන් ජනිත කරමින් පවත්වාගෙන යන්නේ අදාළ පරමාර්ථය සඳහා ඒක තමයි බුදුරජාන් වහන්සේ අර මජ්ජේ සූත්‍රයේදී දක්වන්නේ තථාගතයන් වහන්සේ මේ මඟ ගමන් කරන්නේ ඉල්පෙන්නෙත් නැතුව ගිලෙන්නෙත් නැතුව. ජලයේ ඉල්පෙන්නෙත් නැහැ. ඇතුළට ගිලෙන්නෙත් නැහැ. ඇතුළට ගිනුනොත් බර වෙනවා. ඉල්පුනොත් සැහැල්ලු වෙලා ගහගෙන යනවා. එතකොට එහෙම යන්න බෑ. ඉල්පුනොත් සැඩපහරත් එක්කලා කොහෙ යනවද කියලා හිතා ගන්න බෑ. ගහගෙන යනවා. බර වුණොත් අඩියට ගිලෙනවා. එතකොට එහෙම ගිලෙන්නෙත් නැතුව ඉල්පෙන්නෙත් නැතුව තථාගතයන් වහන්සේ මේ ඕඝය තරණය කරා. එතකොට ඒ මගයි මේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට ධම්මානුපස්සනාව හැටියට පටිනිස්සග්ගානුපස්සී ඒ මනසින් දේවල් දකිනවා ඒවා ස්පර්ශ කරනවා ඒවාෙහි වටිනාකම තේරුම් ගන්නවා හැබැයි ඒවා ඇති වෙලා නිරුද්ධ වෙන්නට ඉඩ හරිනවා ඒවා පිළිබඳ උපාදානයක් නැහැ, අල්ලා ගැනීමක් නැහැ. ඒවා මනසින් අත්හරිමින් ඒ නිස්සර්ජනය ප්‍රගුණ කරනවා. ඒ මනසේ ගොඩනැගෙනා වූ පටිනිස්සර්ජනය දකිමින් මේ ආනාපාන සතිය පුහුණු කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසය ගැන සිහිය පවත්වා ගන්නවා. ඒ තුල අර පටිනිස්සර්ජනය අත්දකිනවා. මෙන්න මේ විදිහට සතර ආකාරයකින් ධම්මානුපස්සනාව දේශනා කරනවා අනිච්චානුපස්සී ඊළඟට විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ඔන්න ඔය විදිහට ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ 16 ආකාරයකට දේශනා කරනවා ආනාපාන සති සූත්‍රයේදී සහ තවත් සූත්‍ර දේශනාවල හැබැයි මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔයින් පළමු හතර විතරයි දක්වන්නේ ඇයිද සතිපට්ඨාන සූත්‍රයේදී කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා වෙන වෙනම කාණ්ඩ හතරක් පැහැදිලි කරනවානේ. ඒ නිසා සතර සතිපට්ඨානය දීර්ඝ වශයෙන් පැහැදිලි කරන තැන තථාගතයන් වහන්සේ කායානුපස්සනාවට අදාළ කොටස පමණයි මේ ආනාපාන සතිය හැටියට දක්වන්නේ. නමුත් අපි මෙතනදී මේ කොටස් හතරම සාකච්ඡා කළේ සමස්තයක් හැටියට ආනාපාන සතිය විදර්ශනා කරනකොට කොහොමද එය අනුක්‍රමයෙන් සංවර්ධනය වෙන්නේ සමතයක් හැටියට පුහුණු කරනකොට එය ඊතරම් ගැඹුරට විදර්ශනාත්මකව පුහුණු කරන්නට ඉඩක් නැහැනේ එතකොට චිත්ත ඒකාග්‍රතාවය සඳහා ආනාපාන සතිය භාවිතයට ගන්න. මෙතන ආනාපාන සතිය විදර්ශනාවක් හැටියට ප්‍රගුණ කරනකොට අපට ඒක අනුක්‍රමයෙන් 16 ආකාරයකින් ඉදිරියට යන්න පුළුවන් බව මේ කාරණේදීම පැහැදිලි කරගන්නට අවශ්‍ය නිසායි අපි මේ කරුණු 16ම පැහැදිලි කළේ. එතකොට සතිපට්ඨාන සූත්‍රය වෙනම ගත්තොත් එහිදී බුදුරජාණන් වහන්සේ මේ මුල් කරුණු හතර. ඒ කියන්නේ දීඝං වාස්ස සම්තෝ දීඝං අස්ස සාමීති පජානාති රස්සං වාස්ස සම්තෝ රස්සං අස්ස සාමීති පජානාති ඊළඟට සබ්බකාය පටිසංවේදී පස්සම්භයං කාය සංඛාරං කියන ඔය ක්‍රම හතර තමයි දේශනා කරන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා අර මොකක්ද ඒකට කියන්නේ බුරුම බුරුම කටුව කියලා කියන්නේ අර කරකවල හිල් විදින. ඔව් වඩු බාසොන් ඇහැලා ළඟ තියෙන. එතකොට මේ බුරුම කටුව දැන් තියෙන්නේ කරන්ට් එකෙන් කරකෙන එකක් නේ. ඒතකොට ඉස්සර කාලේ ඒකේ තිබුණා අතින් මෙහෙම නූලක් අදින. එතකොට ගැඹුරට සිදුර විදින්න ඕන නම් මේක ගොඩාක් ඈතට අදින්න ඕන. එතකොට හිමින් හිමින් සැරේ ළඟ ළඟ මේක ඇද ඇද එහෙමත් පුළුවන්. එතකොට අන්න ඒ විදිහට ඒ බුරුම කටුවක් හසුරවන කෙනෙක්. එහෙම නැත්නම් අර ලියවන පට්ටලයක ඒ යමක් ලියවන කෙනෙක්. අන්න එබඳු කෙනෙක් හෝ එබඳු අතවැසියෙක් හෝ ඒ අදාළ උපකරණය හසුරවන්නට දීර්ඝ වශයෙන් මේ හොය අදිනවා නම් ඔහු දැනගන්නවා දීර්ඝ වශයෙන් අදිනවායි. ඒක කෙටි විදිහට අදිනවා නම් ඔහු දැනගන්නවා මේක කෙටි විදිහෙන් අදිනවායි කියලා. අන්න ඒ වගේ ආස්වාස ප්‍රස්වාසය දීර්ඝ වශයෙන් කෙටි කෙටිව මේ දෙආකාරයෙන්ම හුස්ම ඇතුළට ගන්නවා නම් පිට කරනවා නම් ඒ පිළිබඳව ගනිමින් මේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ භාවනාව ප්‍රගුණ කරන ආකාරය බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කරනවා. එහෙමනම් අද අපි මේ සමස්තයක් හැටියට කතා කළේ මේ සති තුනක් මුළුල්ලේ ආනාපාන සතිය පිළිබඳවයි පළමු සතියේ අපි එහි කායානුපස්සනා කොටස සාකච්ඡා කළා. දෙවන සතියේදී අපි එහි වේදනානුපස්සනා කොටස සාකච්ඡා කළා. අද තුන්වෙනි සතියේදී අපි චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් 16 ආකාරයකින් අපි ආස්වාස ප්‍රස්වාසය ප්‍රගුණ කරන්නේ කොහොමද ආනාපාන සතිය පුහුණු කරන්නේ කොහොමද කියන කාරණයයි දීර්ඝ වශයෙන් අපි කතා කළේ. එවනම් අපි ලබන වැඩසටහනේ ඉඳලා ඊළඟට අපි කතා කරන්නේ මේ කායානුපස්සනාවේ ඊතුරු කොටස් ටික. දැන් කායanusasනාවේ පළමු කොටසයි අපි ඔය කතා කරන්නේ. එතකොට ඊළඟට ඉරියාපත භාවනාව. එතකොට ඉරියව් පැවැත්වීම වශයෙන් කොහොමද කායanusasනාව වඩන්නේ කියන කාරණය අපි ලබන වැඩසටහනේදී ලබන ඊළඟ මාසේ ධර්මදේශනාවේදී අපි පැහැදිලි කරගමු. එවනම් අද දවසට ධර්මදේශනාව මෙපමණකින් නිමාවටපත් කරනවා. එතකොට මේ ඇසු දහම් කරුණු ටිකක් ගැඹුරුයි වගේ හිතෙන්නට පුළුවන්. ඉතින් ඒක ලොකු බරක් කරගන්නට ඕන නැහැ. අපි එකම තැන මේ කාරණා ටික පැහැදිලි කර ගැනීම වඩා පහසු නිසායි මේ කාරණා දීර්ඝ වශයෙන් විග්‍රහ කළේ. තම තමන්ට වැටහෙන ආකාරයෙන් ඒවා දරාගෙන ටිකෙන් ටික පුහුණු කරන්න. ඒ පුහුණු කරනකොට මේ මේ ඉසව්වලට අපට මනස දියුණු කරන්න පුළුවන් කියන දැක්ම, ඒ අවබෝධය ඇතුව අපි මේක ආරම්භ කරගෙන යනකොට අපිට යම් අදහසක් ඇති කරගන්න පුළුවන් ඒ ආනාපාන සති භාවනාවේ දැන් මම මොන ඉසව්වේද ඉන්නේ මොන වගේ කොටසක්ද දැන් මම පුහුණු කරන්නේ තාම මම එහි කාය අනුපස්සනා කොටසද පුහුණු කරන්නේ එහි වේදනානුපස්සනා කොටසත් මට දැනෙනවද එහි චිත්තානුපස්සනා කොටස මට වඩා ප්‍රකට වෙනවද එහි ධම්මානුපස්සනාවත් මට වඩන්නට තරම් මනස සැහැල්ලු බව සියුම් බව සිහිය සහ ඒකාග්‍රතාවයේ දියුණු වෙලා තියද මේවා තේරුම් ගනිමින් අපට ආනාපාන සතිය ප්‍රගුණ කරන්න හැම දිනාටම මේ අසු දහම් කරුණු මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි